අය දැන් බොහෝ කාලයක් තිස්සේ මම ස්ථානයේ භවනා කරනවා. සමහර කෙනෙක් මේ භවනා කරන සාර්ථක අධ්‍යයන ලබන අතර තවත් සමහර කෙනෙකුට කිසිම අධ්‍යයනයක් ලබන්නේ නැහැ. ඒක මේ හේත පුද්ගලයාගේ සංකාන තුළ විමුක්ත පරිපාලනීය ධර්මයන් ලැබිලා ඇති ආකාරය සහ ලැබිලා ඇති ආකාරය අනුවයි ඒ සිදුවන්නේ. විමුක්ති පරිපාලනයේ ධර්ම කියන්නේ නිවනට හේතු වන ධර්ම නිවන අවබෝධ කිරීම සඳහා අප විසින් අභිවර්ධනය කරන සිටියු ධර්ම. මේ විමුක්ති පරිපාලනයේ ධර්ම වැඩ සාර්ථකයි සිටියුට නිර්වාණ ධර්ම සාර්ථක වන විට අන්දයක් සඳහා බුදු පියාණන් වහන්සේගේ ආහුල කුස්ම දුක මහණෙනි අවුරුදු 12ක්ම ගත වුණා. අද සෝවාන් වෙනකොට බැරිම අවුරුදු 12ක් යනකෙක්. මොකද අවුරුදු 12ක් යනකෙක්ම උන්වහන්සේ සාමල ස්වාමීන් වහන්සේට වෙනස් ආකාර භාවනා කරන ඉගෙන ආනාපානීය පිළිබඳ භාවනා කරන දේවල්. මේ විමුක්ත පරිපාලනය දන්න වැඩ එක්ම සාමල ස්වාමීන් වහන්සේටවත් දෙවෙනි පාරමී පුණ්‍ය සත්‍යයක් දෙන්නේ කියලා විශ්මකටවත් නිර්වාණ සාක්ෂාත් කරගන්න බැරි මෙන්න විමුක්ත සංපාස්මීය ධර්ම හොඳට වැළිලා තියෙන අයට එකමනස නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ අය සිතා විඥාන තත්ත්වයේ ඉන්න විමුක්ත ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ අය තමයි බුද්ධ සංඥා විසුද්ධ සංඥා කියලා පොත්වල දැක්වෙන්නේ පාඨක කාලයකදී නිර්වාණය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. තවත් සමහර අය ඉන්නවා මේ ධනලාභඥාක බොහෝ කල ගත වෙන අනුවන අවබෝධ කර ගැනීමට ඒ අය තමයි නීතිය කියලා හඳුන්වන්නේ. සමහරට අවුරුදු 10ක් සමාන භාවනා කරලා සෝවන්නේ. 10ක් සමාන නෙවෙයි අවුරුදු 20ක් භාවනා කරලා සමහර දවස් 50 60ක් මේ සඳහා සාධාරණ සිදුවේ. මේ මේ විදිහට කරන්නේ මේ ගංගා විනාරෙන් නිර්වාණය සාක්ෂාත් කරන සුදුසුයි. එනිසා මේ භවනාමය සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන මේ පින්වත් අයගේ උත්සාහය අතහරින්න එපා. මනෝත්සාහී වන්න එපා. සිත කලකිරවා ගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය අපතේ යන්නේ නැහැ. කවදා හෝ දවසක මේ මාර්ගපත සම්මා බලාපොරොත්තු වෙන නිර්වාණය ලබා ගන්න සාර්ථක කරගන්නට ඒ පිළිබඳ හැකියාවක් නිසා මෙම දුකේ පරිපාලනයේ ධර්මාසනෙ එතකොට තියෙනවා පංචින්දය කියලා ඉන්දිය ධර්ම පහ. ඒ ඉන්දිය ධර්ම පහේ අභිවචනය සෑම කෙනෙක් විසින්ම ලංකර දකිතයි. පංචමාන වික්ඛ වේලයන් සතමාන පංච සත්ත්වයන්, ඉන්ද්‍රියයන්, සතුන්යන්, සමාධියන්, සංයමයන්. මේ සම්මුතිකයෙන් මේ සම්මුතියෙන් පාඩ. මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා මහණෙනි මොනවාද මේ ඉන්ද්‍රිය ධර්ම? සංස්කාරේන්ද්‍රියක්, දීවේන්ද්‍රියක්, සත්ත්වේන්ද්‍රියක්, සමාධියේන්ද්‍රියක්, ප්‍රඥාවේන්ද්‍රියක්. ඉනිසංකෝ විස්තරේ සංසන්නං නිග්‍රහණං බහුපත්තා බහුලීකපත්තා වික්ඛෝ ආසෝනං කයානාසං කිප්පෝම සේපඤ්ඤා විමුක්තිං විච්ඡේද ධම්මේ සම්මදින්නා සත්‍තිකත්තා උපසම්පද්ද විහෙරති මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම සහ මහණෙනි යම් කිසි යෝගාවචරයේ සිටින් බහුලීකපත්තා බහුලීකපත්තා මහන්සා කරනවා නම් බහුලීකරණය කරනවා නම් නැවත නැවත කරනවා නම් ඔබට මේ ජීවිතයේදීම විශ්ය ධම්මයේ මේ ජීවිතයේදීම ආස්වානන්තය අනාසං කියලා මහත්ය සේකලා නාස්තප්පේ වාක්‍යය හේතුමත්ින් පන්නාවෙන්නේ මේ හේතුමත්ය සාපන්නාවෙන්නේ නගාතුගෙන මේ ජීවිතයේම වාසය ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ පඤ්ඤාවෙන් කියන්නේ රහතන් වහන්සේගේ අහත් කලසිත හේතුමත්ය කියන්නේ රහතන් වහන්සේගේ පවස්නා නිරුක්තිත. එතකොට අර මේ ඉන්ද්‍රයන් පහේ ප්‍රවර්තනය මතයි හිත සිදුවන්නේ. මේ සංකෝපිතේ සංසන්නන් නිවන සමන්තා පරිපෝරක්ෂා ආරම්භ හොති. සතෝ මුදසරේ යන අනාගාමී හොති. සතෝ මුදසරේ අපදාගාමී හොති. සතෝ මුදසරේ සෝතාපන්නෝ හොති. මොන්නේ ඉන්ද්‍රයන් පහ සංකෝපිතේ ප්‍රවණන ඔහුට රහත් භාවය ලැබෙනවා. ඒක අනිතරමින් යම් කෙනෙක් මේ විදිහට ධර්ම වැඩිවා නම් ඔක්ස අනාගාමී සත්‍ය උදා කරගන්න පුළුවන්. අතෝ මුදිතරයේදී දීපත් අදුනන්නේ මේ කියන ධර්මයන්ගේ අවිවර්තනය ඔහුට අත්දැක ගන්න පුළුවන් අසදාගාමී ඵල. අතෝ මුදිතරයේ ඒකත් අදුනම් සෝවාමී සත්‍යෝ. ඒ කියන්නේ මේ ධර්ම පහේ කොච්චර වැදගත් භාවයක් තිබෙනවද කියලා කල්පනා කිරීමටයි මා ඒ පාඩේ කියන්නේ. අනාගාමී වෙන අය පස් දෙනෙක් ඉන්නවා. අනාගාමී වෙන අය කොටස් පහකට බෙදන්නත් පුළුවන්. මේ කොටස් පහේ වේදයන් පවා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම අනුව සිදුවන බව ඒ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ වදාරනවා. ඒ වගේම සෝවාන් පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කොටස් තුනේ වෙනස්කම් ඇතිවන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන දියුණුව මත. සමහර අය සෝවාන් වුණාම එකතන නැවත උපදින්නේ මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ ඒ ඊළඟ සැරේදී ඒකාන්තම රහත් වෙනවා ඒක දීදී කියලා කියනවා සමහර අය ඉන්නවා සත්පත්ත කරන කියලා ගල ආත්ම කතාවක් නෑ මනුස්ස දිව්‍ය ලෝකවල පරිසරලයි නිවන් අවබෝධ කරගන්න සමහර අය ඉන්නවා ඊළඟ බමුණදී නෝරදාම කියන නිවන් අවබෝධ කරන සෝවාන් ඒ හැබැයි මේ විදිහට වෙනස්කම් සිදුවන්නේ ඉන්ද්‍ර ධර්මයන් දෙන සම්මත අනාගාමී අය වුණ බසු ලෝකෙට ගිය ගමන්ම සුද්ධාවාසික ඉපදින ගමන්ම රහත් වෙන රහත් වීමේ ශක්තිය තියෙන අනාගාමී අය කියනවා. බසු ලෝකයේ සුද්ධාවාසික ඉපදිලා බොහෝ කල් ගොස් රහත් වීමේ ශක්තිය තියෙනවා. අසංකාර පරිනිබ්බාය සංකාර පරිනිබ්බාය කියන්නේ තව කොටස් දෙකක් තියෙනවා. උත්සාහයක් නැතුව නිවන් ගන්න පුළුවන් රහත් ඵලය ලබන්න පුළුවන්. උත්සාහයක් අරගෙන රහත් වෙන්න පුළුවන් අය තියෙනවා. සමහර අනාගාමී අය ඉන්නවා බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයට ගමන් කරන අපනිසා බ්‍රහ්ම ලෝකයටම ගමන් කරන තමයි තවත් කලී සංස්කාරයන් පුළුවන්. මේ සියලුම වෙනස්කම් සිදුවන්නේ මහණෙනි යම් කිසිවක් නිසානේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ පුද්ගලයන් විසින් බලා ඇති ආකාරය අනුව කියනකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය වදාළා. එම නිසා අපි මේ ඉන්ද්‍රිය ධර්ම පහ වඩා ගම්භීර කරගන්න ඕන. අපේ සංහිතයට මේ නිදහම වැඩි නැහැ. ඒක අපි ප්‍රගුණ කරගන්න යුතුමයි. එහෙම නැත්නම් මේකේ ධර්ම ලැබෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයෙක් හරි. අන් සෑම කෙනෙක් විසින් සද්ධා විද්‍ය සති සමාධි පමනා කියන මේ ධර්ම පහම වඩන්න ඕනේ. සෝවාන් පුද්ගලයෙක් සිටිනම් ඒ මහා විචිතන කෙනෙක් සිටිනම් අර සද්ධා වැඩිමට අවශ්‍ය කරන ජීවිතයේ සත්‍ය සමාධිය ප්‍රඥා කියන ඉන්දිය ධර්ම හතර දිනු කිරීමට උත්සාහ කරන්න ඕනේ. අනාගාමී කෙනෙක් වුවත් ඒ සඳහා සුතවන්න ඕනේ. ඒ නිසා මේ හිතේ ධර්ම ගැන මනමින් අවබෝධයක් ඇති කරගෙන ඒ හිතේ ධර්ම ජීවිත ගැනීමට පුළුවන් තරම් හොඳ තරම් උත්සාහ ගන්න ඕනේ. නිර්වාණය අපේක්ෂා කරනවා නම් මේ ජීවිතයේදී හෝ කවදාකදී හෝ නිවන ඉක්මනින් ඉක්මනින් සාක්ෂාත් කරගන්නට අපේක්ෂාවක් තිබෙනවා නම් එසේ කටයුතු කළ යුතු වෙනවා. මොනවද මේ සම්භාවිතය කියන්නේ? පතමන්ත දෙකේ සම්බන්ධයන්. ඒකෙන් දෙන්නේ කොමොඩ්‍යුම් හනන. ඉදෙකේ දෙකේ සද්දෝ හොති සද්දි. ඉදෙකේ දෙකේ කන්නෝ හොති සද්දාති ප්‍රධානපත් බෝධි. මේ ආදී වශයෙන් දැක්කේ බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම රත්නයේ කෙරේ සංඝ රත්නයේ කෙරේ අසුරම ප්‍රසාදය, අමංකල ප්‍රසාදය, භක්තිය, ගෞරවය, සද්ධාවක් පිළිගන්නකෝ. එහෙම සද්ධාවක් නැත්නම් මේ ලෝකාකාශ සාක්ෂාත් කරන්න බෑ. මේ හැමදේම කියන දැන් මෙතන ඉතල මට නම් මේ ශ්‍රද්ධාව තිබුණා කියලා. ඒ ශ්‍රද්ධාව තිබුණට මේ මේ හේතු නම් මේ ශ්‍රද්ධාව වෙනවා බොහෝ අය. ශ්‍රද්ධාව උත්සාහ කරන භාගයකට. එන පහක් වෙනවා. එදිනේ අර පරිස්සම කතාවත් සම්මාන පරිපූර්ණ කරගන්නවා කියලා. මෙසේ පරික්ෂණ කතාවක් මේ සංස්කාරයේ උත්සාහයෙන් පිළිගන්න අනුවදමින් පිළිගන්න ඒ ප්‍රයාසයෙන් වැඩිවෙන පවස්තාවන්නේ නැතිනම් අන්‍යයන් පරිතෝරසි ඕකේ ප්‍රඥාවට නැහැ මේ සද්ධාවේ යතන පක්ෂයට උද්දකවන්නේ සෝවාන් වූ සම්මයි බුද්ධයාගේ සත්‍යසාධන සමන්නාගතෝ හෝති ධම්මයේ සත්‍යසාධන සමන්නාගතෝ හෝති සංඝයාගේ සත්‍යසාධන සමන්නාගතෝ හෝති කියලා සෝතාපට්ඨාන වශයෙන් බුදුදානන් වහන්සේ දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සිටි ගාමිණී කුලේ සංඝරත්නය කිරී මෙතරම් සම්භාව සෝවාන් සුද්ධිකා සිදුනා අන්නාගේ සංසාරයේ කෙලෙන්නේ ඇත්ත නමුත් ඒ කෙලෙන්නේ නිදී පුළුවන් තරම් සංධාව වැඩි වෙන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕනේ. මේ සංසාරයේ ඇති වැඩගත්කම අවබෝධ කරගන්න ඕනේ. මෙසේ වැඩි දියුණු වෙන සංධාව සංසාරයේ වැඩි දියුණු වෙන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕනේ. කොහොමද ශ්‍රද්ධාව වැඩි වෙන්නේ? වැඩි වෙනවා මේ කටයුතු කරගන්න ඕනේ. මේ අසවාය කියන මේ පාඩක අදිමත් වශයෙන් ඡන්ද වශයෙන් මෞතිකාල වශයෙන් ආවර්ජන සම්දය අසද්දේ සම්දියකේ. අදිමත් කියන ශ්‍රද්ධාව කියන වෙනස් කරලා වශයෙන් සත්‍යාව ඇති වෙන ආකාරයෙන් මෞතිකාව නැවතුනට නිමිති වෙන තුරු සත්‍යාව දෙන බව ඒක අදහස් කරනවා. ඒ කියන්නේ සත්‍යහ වෙමින් ආකාරන දුදුන භාවනාවක් නෙවෙයි දුදුන භාවනාවක් මෙතන මෙතන නිරතවන්නේ. දහම් ගුණ භාවනාවක් සංඝ ගුණ භාවනාවක් නිරතවන්නේ කියන්නේ. අප කෝදායසේ සම්මේදවර බුද්ධ බුදුමාරලා දේශනාවක් පවත්වන්නේ ඒ සද්ධාමයේ මෙයාගේ ශිෂ්‍යව දිනකදා දිනකවා දිනක විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සහදීම වැඩි දියුණු ආකාරයෙන් යන බුදුගුණ කියනවා නම් සමාජයේ ඒ දුකේ නැගිටින දෙයින් පස් කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුට අපි සම්මා සම්බුද්ධ කියන ගුණය තුළින් ඒ ගුණය පිළිපත් කරන ශ්‍රද්ධාව අධිකව වෙනවා නම් අධිකව වැඩිනවා නම් අනිත් බුදු දිනවල වඩා ඒ ගුණය නැවතුනට ප්‍රතිපදින කරගන්න ඕනේ. මේ ආකාරයෙන් මේ බුදුගුණ සුවින් හෝ සාමුදුන සුවින් හෝ සංගුණ සුවින් හෝ නැවත නැවත ඒවා අදි දීම කර ගැනීම සුවින් අපි දැනගන්න ඕනේ අපේ ශ්‍රද්ධාව සාර්ථකව දීම කර ගන්නට. සමන ශ්‍රද්ධාවකින් යුතුව නියම සාක්ෂාත් කරන සුභා සිත්කල පරිස්සමකට සාධකයේ සංඥාන කල්පෝධ සිදුවන ගාමෝදාය. ඊළඟට මේ ශ්‍රද්ධාව දීම කර ගැනීමට මේ සද්ධාව නැති කුසලයන් පරිවර්තනය කරන්න ඕන. අය සද්ධාව නැති කුසලයන් නාස්ති කරනවා. සද්ධාව කියන කුසලයන් නැති කරනවා. සද්ධාව ඇති කරගන්න ඕන කියන නැති භාවයේ සිටින කවදම ස්වභාවය නැති භාවයක් තියෙනවා. ඒක සෑම නිකේතනයක අවශ්‍ය කරුණක් වෙනවා. සෑම නිකේතනයක දිනු කරගන්න අවශ්‍ය කරුණක් වෙනවා. ඒ කියන්නේ ඒකට පුදුම උදාහරණයක් නැහැ අපිට නිකුත් ඒ විදිහේ නිකුත්දාන දේවා සූතිමත් ඒ නිකුත්දාන දින කර ගැනීමට විශේෂ නැති භාවයක් තිබෙනවා. මේ විදිහට අපි කටයුතු කරනවා. දිනෙන් අතුරු කටේ නැතිම කටේ සම්භාව වැඩි වෙනවා කියනවා. මේක ඒකක් තමයි ලැබෙනවා. ඒ වගේම අත්හදේ අසංකයක් කියන සංඛ්‍යා බලන කියලා බලනවා කියන්නේ ඒකවා තිබෙන සත්‍යව මෙතනින්ම තෝරන අත්හදන්නේ අපේ සංඛාරයේ නැති යන කර්මයන් සම්මත විදකම අපේ සංඛාර සම්මත කරන්නේ ඒ නිසා ඒ නැතිවන පස්සේ මොකද සංඛාර වලදන්නක් ඇතිවෙන දෙයක් තිබෙන්නේ කියලා. ඒ නිසා අපේ සංඛාරයකට මේ සත්‍යය නිවිය සම්බන්ධ බලය ඒකාන්තයට ඒකාන්තයට වැඩි වැඩි කියලා අපම විමසීමක් කරලා මේ සම්භාවය වැඩි වෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. ඒකේ තියෙන සමායයෙන් යහපත සිදුවන දෙයක් නැත්නම් සංවාද කරන කාරණාවක් හෝ ධර්මයේ බුද්ධත්වයේ කරන කාරණාවක් නෙවෙයි. සමාජීය සංකල්පවල වැඩිම වැඩිම වැඩිම කරගැනීම සමාජීය නිරීක්ෂණය සඳහා අවශ්‍ය කරනවා. එනිසා සංඛ්‍යාව දිනු කර ගැනීමට මේ තුන් අතර අද අදිනවසින් සංවාදික බුදුගුණ ධර්මයන් කියනවා. අපි මේ දේශනාවෙන් ඔබගේ මම අදිශාලකම් කියනකොට මම ලැබෙන්නේ ඊළඟට සත්‍යයදාල් කියන ඉන්ද්‍රිය ධර්ම තමයි විරියන්ද්‍රිය. අසමන්තෘත්වයේ විරියන්ද්‍රිය නපදනාමි මේ විරියන්ද්‍රිය කියන්නේ. ඉදිරිපත් වූ අනිසාවකෝ ආරම්භ වූ ආරම්භ වූ නිරසී අනුස්සන්නාමං අසුඛානං ධම්මානං අනුස්සාදාය. අනුස්සන්නාමං අසුඛානං ධම්මානං පහනාය. එනිදෙ බුදුසහා සිංහන්නේ මේකම අසහයි ගන්න මේකදීම සඳහා උපන් අසහයි ගන්න ප්‍රධාන කිරීම සඳහා සාමෝ බලපරක්ෂණ අනිත්‍ය දෝරෝ කුසල ධම්මයේ සාමෝ අලංගල බඩ විශ්වාස කියන කෝණය බයින තරක්ම ජීවිතේ විශ්වාස කියන තෝරේ. අනිත්‍ය දෝරෝ කුසලයේ ධර්මයේ කියන පහ අබන්නේ නැති වේවත් තිබෙන තෝරේ. ඒ කියන්නේ නැකසලට අඛණ්ඩ අවිස්ම විදයක්. මේ වේදනේ සිනසක වේදනකින් නිවන අවබෝධ කරගන්න බැරි නිසා මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සිනසක වේදනකින් අහස නිසා වේදකරණය කියන එකක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෛතික සුත්‍රය මානන්දේ මන්දනක් කියන සාමස්තය නිස්වාමනවල සංසම්මා සම්බුද්ධන්ට සමේතනම් කියලා. මේ සිල්පත එන්නේ සිල්පත දීවේදී සිල්පත අනිස්සාවේදී සියලු ගන්ත නැති යන මේ නියම සාස්ත්‍රයන් කියන කියලා මා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ලෙසින් වදාළේ. එනිසා අපේ ජීවිතය අපි ජීවත් කරගෙන උත්සාහ කරන්න ඕනේ විශේෂයෙන්ම නිදිමත වෙන මේකට ඒ නිදිමත යට කරගන්නට අපි දැනගන්න ඕනේ නිදිමත යට කරගෙන ජීවිතය බැරිම ආකාරයෙන් කටයුතු කිරීමට අපි උනන්දු වෙන්න ඕනේ විශේෂයෙන්ම සුසිත සිද්ධාන්තයේ ආශ්‍රයයක් ඉන්න ඕනේ ජීවිතය අධික සිද්ධාන්ත අපට කරන්න ඕනේ ජීවිතය අතිකෝගත යුතුය කියන හැඟීම තමයි පිටිකේ දැන් කරගන්න ඕනේ අපි යම්න්පත් වනාන සංස්කාරයේ විදක වපාදුක්ඛාගේ පිටපත් කරන්නේ මොන සංස්කාරයේ නිකමයි දුක්ඛ ප්‍රමාණයේ අන්තිමයේ විඳ අපායෝනේ විදියට බින්දෙන් කලවුණා ඒක ලෝකෙම නියාදී වශයෙන් දුක් විඳින්නට අපිට දුනා ඒ වගේම තිසන් ලෝකවල මෙලෙසින් අප දුක් විඳා මෙලෙසින්ට අපිට මේ සතරසාවතන කියලා දුක් විඳින්නට සිදු වෙනවා එනිසා අදාදම මේ සාස්ත්‍රාත්මක නිර්වාණ ධාතුවේ සාස්ත්‍රික වෙනවා පුළුවන් තරම් හිතාන කාර්යීක ශිෂ්ඨාවට පවා නිර්වාණ භාවය සාස්ත්‍රික වෙන උත්සාහ ගන්න ඕන මේ විදිහට අපි පිටත් හදා ගන්න මේකේ වැඩිමනට වැඩිම අන්දිනේ පාප ධර්ම පාදිනා මේ අසීතත්ව ගන්න ඕන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සත්‍යන්ත සම්මානවල දීර්ඝ වෙන පාප ඒ විස්තරණ සම්මානවල දීර්ඝ දක්වන බුදුරණ පාතවල දේවල් අපි සිතත් කරනවා නම් අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ සම්මත ඔක්කොම දේශනාවක් දීලා දේශනාවක් අතයි මහරය සමාන සම්මත කරනවා නිකුණා මම යම් කිසි කෙලෙසේ කෙරේ බලන කෙනෙක් සාරාත්මක යම් කෙනෙකුට කියන්නේ නිකුණා එසමක මෙතන කවදාවත් මේ ජීවිතය අතහැරීමක් නෑ මෙන්න මේ දේවල් ඉඳලා බලස්සත් මේ අපි නිසිතිතර එනවා නම් උත්සාහ කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් දීර්ඝ අධිකෝණ අන්දමක අපි කටයුතු කරන්න ඕන නීද නීතියක් වශයෙන් ලැබෙන්න ඕන. නීතිය බලයක් වශයෙන් ලැබෙන්න ඕන. නීද බලයක් වශයෙන් ලැබෙන නිසා තමයි අපි ඔය නිදි මතක ලැබෙන්නේ. නම් දේ අදිනවා. නීමන දෙයක් වෙනවා. ඉතින් අර නීතිය කලා යනවා. නීමන දෙයක් අපට ගන්න. නීමන ඔක්කොම හසකට දුන්නා. එනිසා පුළුවන් තරම් ජීවිතේම විසුව අද අස්ථාන කරන්නේ මේ මුළු දවසේ සතිය එක දවසකට ගානාකම් ඒකෙන් අපේ රටේ සංකල්පයක් ඒකම දේශනා රූපයක තුනක් නම් අපේ භාවනාකම් කියන සාමිකකාරය මේ පිළිකාරය අපේ නැහැ අදාළම මත පුළුවන් තරම් ශක්තිමානව අනුකූලව මම ජීවිතේ කරනවා කියලා බඩු ජීවිතය අනිස්ථාන ගන්න කරනවා ඊළඟට ඊළඟ උද්දීපාල ධර්මය තමයි ඉන්දිය ධර්මය තමයි උද්දීපාල ඉන්දිය ධර්මය සතිය. මේ සතිය ගැන ටිකක් වැඩිපුර අපිට කතා කරන්න සිදුවෙනවා. මොකද සතමන්ද දෙස්සේ සතිය කියන මොකද මහන්නේ සතිය කියන්නේ ඉදිරිස්සේ දෙස්කෝ සතිමාහෝති සතියේ පක්ෂම සමන්නාලසෝ සිරක සම්පි සිරදාත් සම්පි අනිත අනිත්තරිතා මේ මේ දෙක සාපේ යෝගාවචර නැත්නම් කායතු සතිමා හොති සතියේ කියන්නට ඕන. සති මේකක් කියන සමන්නාවට වදින සත්‍යන්නේ ප්‍රඥාව කියනවා. සම්පදන්නට කියනවා. සති මේකක් කියන සමන්නාවට සති සම්පදන්නේ නිවන්නට ඕන. අපි සති සම්පදන්නේ වල දේශනාවක් කළා නම් හිතන්නේ සතිය විතරද? මේ දේශනාව පැතිර වශයෙන් කල්පනා කරන අද යවන වෙනම නැවත වාදිනේ කියනවා. නැත්ේවකට ප්‍රතිවේවකට දෙකෙන් නම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එනිසා අපි මේ පස්සේ පස්සේ සත්සංකල්පය ගැන කතා කරගෙන මේ දේශනාවේදී නවත්තමු. ඒකත් සිත්ක සත්සංකල්පය සත්සංකල්පය සංකල්ප මේ සතිය දීමේ කර්මක තමයි තේරුට ඈත සිටින දේවල් හැම දේවල් සිහිපත් වෙන ශක්තිය තියෙනවා. මෙතෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරලා යන පොතේ භාවයන් දක්නා නුවණ සිද්ධ වෙනවා සාමස්ත ඥාන ඇතිවීමක ප්‍රධානම කරන හේතුව වන්නේ සති වෙනවා. සතිය දීන අනුව කෙනෙකුට ප්‍රධානම භාවය දකින්න පුළුවන් නම් ඒකයි අතිවිශ සංකීර්ණ භාෂ සම්පූර්ණතා අනුස්සීතයි. මේකත් කරන ඉනෝපිටිපත් කරනවා. සතිය දිනුනේ නැති නැති කෙනෙකුට ඒක කරන්නට බෑ. මේ උපදේශයෙන් සතිය ප්‍රධාන මහත්කම දේශනා කරනවා. කවදාවත් සතිය දේශනා කරනවා ඒක තමයි සාරවත් ගන්න. යම් කිසියෙ සත්‍යාව සතිපට්ඨාන ආරම්භය සතිලබති සතින් සතිලබති ඉදම්ස්ති සතින් ගියා මේ සතරේ සතිපට්ඨාන අරගෙන කරගෙන ඉන්නේ පිළිසරණ ඒක තමයි සතින් ආනාපානාව වේදනානාපානාව සිතානාපානාව ධම්මානාපානාව මේ අනුපස්සනා ධර්ම හතර අපගේ සංස්කාරයේ දීවිල වැඩිම තියෙනට නිවන් ගන්නවා. එම නිසා අපි මූලික කර්මස්ථාන වශයෙන් බොහෝ විට බෙදා ගන්න පහත් කර්මස්ථානයක් වෙන කාරණා. ආස්වාස්වාස්වාසේ නැත්නම් පිළිතුරු භාවනාව නැත්නම් සතරේ ධාතු එන්න නැත්නම් මරණානුස්මෘතිය වෙන ආයම පස්නාවට අදාළව භාවනාව මූලික කර්මස්ථාන වශයෙන් දෙන්නේ පහත් පහසු. ඒක නිමිති ඒකෙන් පිටුපානවා. නිසා මේ සමාධිය සිත තුළ කාමානුපස්සනා දැන් ප්‍රකටව ලැබී ඇත්ත කියලා සමා විසින්ම වෙනස්මක් කරන්න කියලා. දැන් මේවා බොහෝ කාලයක් භාවනා කරපු නිසා මේ ආකාරයේ සම්මතන වලදී මේ ආකාරයේ භාවනාව විදිහට නිසා දැන් ඕදෙනා සම්මතන කියන ආපත හරි දෙවියන් කියන සමාවෝචනයක් කියන නිසා මෙතනදී මම මේ සිත තුළ දැන් කාමානුපස්සනා එකක දෙකක් වගේ දෙකක් හරියට භාවනා ප්‍රශ්නාවේ සියලු සියල්ලම සම්පූර්ණ වෙනවා. සමාධියේ තව භාවනාවට අරමුණු කරගෙන භාවනා කරන්නට වාඩි වෙනකොටම ඒක තමයි කියන්නේ කය පිටට සම්පූර්ණයෙන් මෙතනදී සෝමන් ලක්ෂණ මහසත්වල පස්සක් වෙනවා. කය මෙතනම අර කාය නිමිති පිටට වැටෙනවා. අන්න ඒ වගේ තමයි කායන පස්සනා භාවනාව කරන්නට අවශ්‍ය වෙනවා. ඒක නෝනාය විසින් අවබෝධ කරගන්න ඕන මේ දුක්ඛම ඥාන. තමයි කොයිතරම් හොඳට ප්‍රතිමන ප්‍රතිමන කොටස කොටස තියෙනවා. අපි නිකන් මනින් දේශාරෝමාන සාධනකාරී කියලා කියන්නේ. ඒ කොයිතරම් හොඳට ප්‍රබෝධිය මේ වන්දේ හංග ඉදිරිය තියෙන ඇති අගේ ඇතුළේ තියෙන මේ මේ කොටස් කියලා අපිට කොයිතරම් දේශාරෝපෝදේ ලැබෙනවා. මේ අපිට කොයිතරම් ප්‍රබෝධිය තියෙනවා. එතන හිතලා බලන්න. ඒ පහත කොටසක් සිත් දෙකේ. අන්න අනිත් කොටස් වලට දෙක දෙදා ඒ කියන පහත කොටස් පස්සෙන් ගත වෙනවා. නැත්නම් මේ ශරීරයේ භවනා කරන කටයුතු විභාගයට ඒ අනිත්‍යද කරන ආත්මය ආත්මයේ දේවා වදාකට ඒ අනිත්‍යද කරන ආත්මය. මේ අනිත්‍යද සමාධිය වශයෙන් නැත්නම් තමයි අවබෝධ වෙනවා. කරන දුස්සෝදිස්සු මෙන්න සාමතාව සංගතා සංසංඝාතිකෝ පස්සේ කිසිවක්සේ මතින්කාරී හතරේ දහතාව පොල්ලා කිසිවේ දහතේ වලදා. මේ සතරේ ප්‍රධාන කායන ප්‍රශ්න විශ්වගම ලක්වා තිබෙනවා. එනිසා බලන්න ඕන මේ කයේ බලනකොට අක්ෂර වශයෙන් මේ කය ලැබී කියලා තියෙන දහස හතරේ කියන බව සමාජ ප්‍රහදිනු කරනවා. මේ පතේ දහසේ මොහොනීකෝ මිනිස්සෝ ආත්මය කියලා ගන්නට දෙයක් නැති බව සමන්ත කවුරුත් කියන්නේ නැති සමාධියන නාමයක වැටෙනවා අවබෝධ වෙනවා. මේ ඇඟ ඇතුලේ තියෙන පටි විභාගය, බාහිර පටි විභාගය, ධාතුවා කියන නිසා මේ විදිහට හරි කිසිම වෙනසක් නැතිව අවබෝධ වෙනවා. මේ පටි විභාගය මේ ආපෝ ධාතුව, මේ තේජෝ ධාතුව, මේ වායු ධාතුව කියලා මේ මුළු ශරීරයේම තියෙන ධාතු කොටස් හතර අපට සම්පූර්ණ ඉගෙන ගන්නට පුළුවන් ඉතිරි. මේ ධාතු හතරේ අනිත්‍යතාවය කියනවා. මේ ධාතු හතරේ සත්‍ය සිද්ධවනති අනාත්ම ස්වභාවය මත රැකෙනවා. මේ ධාතු හතරේ ස්වභාවය අපට අවබෝධ වෙනවා. මේම අවබෝධ වෙන්නේ නැත්නම් මේවා වැඩි නැත්නම් අපි කාමපස්සනා ප්‍රතිපත්තහනේ වැඩි දියුණු වෙනවා. එම නිසා විමසීමක් කරලා බලන්න අපි මෙතෙක් කල් මාස පහක් හතරක් පහක් තියෙනවා අනුශරීරයේ පද විභාග අනුශරීරය ආත්ම විකල්ප නම් සිටියා භවනා කරනවා දැන් මේවා අවබෝධ වෙනවා කියන විමසීමක් කරලා බලන්න. මේ ශරීර සංකර පදේ දහසකේ ආපෝ දහසෙන් ඇලවිලා, සීගෝ දහසෙන් හත් ලබාල දහසෙන් තින්දිලා. මේ දහසෙන් හතර හර මේ දෙනක් මහත්කේ ගන්නට තියෙනවා. ඒ තමයි දැනගන්න පුළුවන් කියලා අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් මරණ එහෙම නැත්නම් මේ අවබෝධය ඇති වෙන ආකාරයට භවනා දිනු කරගන්න ඕනේ. නිසා කලින් බුද්ධාගමේ භවනා කියන කොටස් තුනක් සබාලස්සත්පත් ඒ සම්බුද්ධ වෙලෙන්නට ආයන් පස්නාක ඒකවන ඒ විදිහට බලන්න නැත්නම් කියන සමාධිය හැරෙන්නේ මෙන්න භාවනාව කරගෙන අරමුණු කරගෙන භාවනාවට අරමුණු කරගෙන භාවනා කරනකොට සම්පූර්ණම නිරෝධනම පිළිපෙට එක පාර්ශව එක කෙනෙකුට මොමුතු වෙනවා ඒක පිළිබඳව කියන කාරණා ප්‍රශ්න වලින් විස්තර කරන්න අවශ්‍ය වෙනවා අනිත්‍යයෙන් ආයන පස්නාවේ කොටස් වලන්නේ සාමාන්‍යයෙන් දෙකකින් කොටසින් බලනවා ඒ දෙකකින් කොටස් නැවත නැවත මහතහතින් බලනවා නැවත ඒමත් නැත්නම් ශරීරයේ තියෙන කොටස් එකපාරට දෙනවා තේජෝ වායය ආදී වශයෙන් මහතහතින් බලනවා නැත්නම් මනෝමය කියන හෝ නැත්නම් ආනාපාන කියන අර්ථහා දෙකට දෙන්නේ මේ කාර්යය නැත්නම් අරමුණ දෙන්නේ අපේ සාමාන්‍ය පස්නාවේ දෙකකින් බලන්නේ කොහොමද ඒක නැත්නම් මේ සතිය දිනේයි කියලා අපිට කියන්නට බෑ මොකද සාමාන්‍ය ප්‍රශ්නාවලිය අපේ සතිය පිළිගන්න. ඒ පුද්ගලයා විසින් ඒවලු මානසිකව වෙන ජීවිතෙම දේශනාන ප්‍රශ්නාව සමාජීය සංකල්පයන් දැන් කොටස් දෙකක් වැඩි යන්න කියලා මම කන්නේ. මේ කියනවා මුතුමයි කාර්ය සංකල්ප වේදනා, සෝත් සංකල්ප වේදනා ඒකාල වෙන වේදනා අනුස්සරිත යනාත්මක කියන මහානස ගාමකෙත් නිදෙනවා සබුන කරපු නිසා මේවා පොතේ දෙක දැන් වැඩි වැඩ කියලා විමසීමක් කළ යුතුමයි. මේ අනේ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන වේදනා ශ්‍රේණි. මේක අපට විශේෂයෙන්ම වේදනාන පස්සනාව මරණය කරගෙන කලමාවක්වත් බහනා කරන්නට සිදුවේ. සමන්න ඕනේ. අර ගෝලෙන් සාධාරණ කරනදී සංවේදනාවෙන් බහනා කරන කෙනෙක් කියනවා. අපි ඒ කියන්නේ යන්නේ සමහර භවනාවල සම්මන්න පිටක් සමාධිමත් වෙනාට පස්සේ ආනාපාන කරනවා නම් ආස්වාස්වාස් කියන ඉතිරි ගියාට පස්සේ සිංහලම කියන කරනවා නම් ඒ සිංහලම කියන ඉතිරි ගියාට පස්සේ එහෙම නැත්නම් වෙන භවනාව කරනවා නම් ඒක සංකීර්ණ ඒ කාරණේ කවුරුනක්වත් දෙයක් ඒවාට පස්සේ සිදුවෙන වේදනාව අරමුණට ගන්න ඇති වෙන ඇති වෙන වේදනාවල් දෙකම බලාගෙන ඉන්න කිසිත් නැතිවක්. කිසිත් නැතිවක්. මේ වේදනාව අපට ඕන විදිහට දැකගන්න අපට ඕන විදිහට දැකගන්න. අපට ඕන විදිහට මේ වේදනාව පවත්වාගෙන යන්න පුළුවන්. මේ වේදනාව ගැන දැනගන්නත් වේදනාව ගැන කවුරුකට කරදරයක් නැතිනම් මානසික දෙයක්. මේ අවබෝධය කියලා බලන්න ඕනේ. ඊළඟට අර වේදනාවේ අවිදිකා වේදනා සබ්බන් විදිකා වස්සංගන්ති විදිකා සබ්බහන් කියනවා. වේදනාවක් පස්සේ දැන් අපි බහනාට ගන්න වේදනාව පිට සංස්කරණය පස්සේ වේද ඇති වෙන ඇති වෙන වේදනාවක් බව. දැන් වේදනාව නැතිවෙනකොට මනසේක විදිකා වේදනාව සබ්බන්ති උපදිනකොට මේක අපිට දැනෙනවා. වේදනාවන් පස්සේ වැඩි එකකින් පිට දැනෙන්න ඕනේ. විදිකා වේදනාව සබ්බහන් කියන වේදනාවේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙනාම දුක්ඛ වශයෙන් අවබෝධ වෙනාම අනාත්ම වශයෙන් අවබෝධ වෙනාම සින්නක වශයෙන් අවබෝධ වෙනාම අනිත්‍යකෝ පස්සහන්ති දුක්ඛකෝ පස්සහන්ති අනාත්මකෝ පස්සහන්ති සින්නකෝ පස්සහන්ති වේදනාව මානෙම කරගන්න විශේෂිත කාලය දක්වා වෙනස් කරනන්නේ ශරීරයේ ප්‍රකටව ප්‍රකටව සම්මාදයෙන් වේදනාවන් පරිණාමයෙන් ඊට පස්සේ සීමිත වේදනාවක් දක්වා වෙනවා ඇති වෙන ඇති වෙන වේදනා දෙකම බලන්නේ බලන්නේකොට ඒ වේදනා ඇති වෙන ඇති වෙන තැන නැති වෙන කියන්නේ. පසුලේ වේදනාව අපිට එන්නේ අපේ වේදනාව පස්සේ කොහොමද පිටත හොයන්නේ. ඒ ලක්ෂණ තමයි වේදනාව කියන්නේ. මාතකන්ති වේදනාව කියලා කියන්නේ. දැනෙන පහළ තියෙන වේදනාව දැනෙන්නේ නේද කියන්නේ. මේ වචන තමයි කාය සංවේ එන්නේ වේදනාව කියන්නේ වේදනාව කියන්නේ කියන්නේ. ඇති වෙනකොට මේක අපි දැනගන්නවා. මේ වේදනාව කියන්නේ මේ දුක් වේදනාව, මේ සුඛ වේදනාව. මේ මනහත් වේදනාව. මේක එන්නේ නැති වෙන මේක අනිත්‍යයි. අනිත්‍ය කියන එක නම් අනිත්‍ය දැනගන්න අපි දකින ඒකෙන් අපි අවබෝධ කරගන්නවා. මේ වේදනාව අපට වෙන විදිහට ඇති වෙන ධර්ම නෙවෙයි. මේ කියන්නේ කියන්නේ. එහෙම නැති වෙන. මේ පැත්තේ හරියට අවබෝධ වෙනවා. මෙන්න මේ ශරීරය මේකයි. මේ ශරීරයේ යන වේදනාව මේකයි කියන ඒ දෙකම අත්දැකලා මෙන්න ශරීරයේ ශරීරය මෙන්න වේදනාව. මෙන්න ශරීරය මෙන්න වේදනාව. මෙන්න ශරීරය මෙන්න වේදනාව. මේ දෙක හතර මෙතන වෙනස් දෙයක් තියෙනවා කියලා බලන්න. ශරීරයක් වේදනාවක් හතර වේලාවක බඳ දුක සුඛ වේදනාවක් වෙන ධර්මයක් තියෙනවා. එතකොට සාමාන්‍ය භාවයේ තියෙන තේන වේදනාවක් තියෙන වේදනාව විඳින්න පුළුවන්. වේදනාවක් තියෙනවා. නමුත් වේදනාව විඳින්න පුළුවන් මෙතන තියෙන දුකක් සංවේගයක් නෙමෙයි සංවේගයක්. කියලා මම මේක පිළිබඳව කොහොමද කියලා ඒකේම වේදනාව පිළිබඳව තමයි ආයෝගය ඇතිවන්නේ කියලා. වේදනාව නිදිකා වේදනාව අන්තස් සංගමයන්ති වේදනාව නැති යනකොට ඒකත් අපිට කියන්නේ. මොනද මේ වේදනාව කියන්නේ නැති නැති නම් ප්‍රශ්න තියෙනවා කියන්නේ නැති වෙනකොට තමයි තියෙන්නේ දකින්නේ. මේ වේදනාව මේකෙන් නැති නැති නැති නැති යන ආකාරය දකින්නකොට වේදනාව අනිත්‍ය කියලා කියන දර්ශනයක පිටාන්තාවක් වෙන හරියට පිටුලින් අපට සත්‍යයක් වෙන ආකාරයෙන් එවන අදින වශයෙන් අද මේ කියන අය අය භාගයක්වත් බහනා වෙන විතරක් නෙවෙයි වේදනාවන් පස්නාවක් අරගෙන ඇති වෙන ඇති වෙන වේදනාවල් දෙක සිතින් බලන සිතින් මොනනම් කළ යුත්තේ එසේ සිටින විට වේදනාවේ අනිත්‍ය භාවයත් ඇතිවේවි අනාත්ම භාවයත් ඇතිවේවි විශේෂයෙන්ම වේදනාව විඳින කෙනෙක් නැත සත්‍යයක් නැත වේදනාවක් නම් ඇත කියන හැඟීමක් ඇතිවේවි අන්න ඒක ඇති වුණාට පසුව වේදනාව දෙස බලලා මෙන්න වේදනාව මෙන්න වේදනාව කියන සංඥාව මෙන්න වේදනාව කියන දැනීම කියලා ඒ දැනීමයි සංඥාවයි වේදනාවයි විශේෂ මාර්ගයෙන් මාර්ගයට බලන්නේ මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න වේදනාව දැනෙන දැනීම මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න වේදනාව දැනෙන දැනීම මෙන්න මේ තුන හරියටම පැහැදිලි වෙනවා වේදනාව සංඥාව ඒ දැනෙන දැක්ක තුන තුන් පැත්තකට පිටින් අයින් කරන්න අර කලින් කය ආයන්පස්සනා භාවනා කරන විට ආයන්පස්සනාව හරියට දැනී ඇතනම් කය නොකෙන්නේ ගියා තේම වේදනානුපස්සනාව හරියට වැඩිලා නැත්නම් දීවිලා නැත්නම් මේදී මුළු කය මුළු ලෝකය සම්පූර්ණයෙන් නැතිනික අන්ධකාර සත්‍යයක් නැයි සම්පූර්ණ ශූන්‍ය සත්‍යයක් උදාරනවා අන්නේ ශූන්‍ය සත්‍ය උදාවන අපට තේරුම් ගන්නට පුළුවන් අපි වේදනානුපස්සනාව දිනු කරලා ඉන්නේ අවශ්‍ය පමණට එහෙම නැතිව ඉතින් නැවත නැවතත් මේ වේදනානුපස්සනාව තව තවත් තව තවත් ප්‍රගුණ කරන්නට ඕනේ මොකද මේ සතර සතිපට්ඨාන තුළ නිවනක් ගන්නට බැරි නිසා මෙසේ කරන්නේ. මේ සතියේදී බුදුරජාණන් වහන්සේ වදාළන්නේ කායන පස්සනා වේදනාන පස්සනා චේතනාන පස්සනා ධම්මාන පස්සනා තුල මේක සතිය පිළිදෙන ආකාරය යනවා ඒ සතියේ දිනුවානේ කියන. එම නිසා අපි මම කායන පස්සනා දෙක ඇය බාගොඩ බැලුවා. සමාධියේ චේතනාන් දෙකේ කායන පස්සනා වැඩි යද්දී ඊට පස්සේ සමාධිමාන පස්ස වේදනාන් පස්සනාව අරගෙන වේදනාව මරණ කරගැනීමේ සයභාගයක් පිටර වේදනාවේ නිර භාවනාව වේදනාව වේදනාව අරමුණු කරගෙන භාවනාව ඉදිරියට ඊට පස්සේ සිත් සාමපස්නාව ගන්න. මේ මේක සමාලෝචන භාවනා ක්‍රමයක් වුණා ඇත්ත වශයෙන්ම දිනපතා ප්‍රගුණ කරගත භාවනාවක් නෙවෙයි කලාකල වර්ගයක් නෙවෙයි. එතකොට අපි සිත්යේ අරමුණට ගන්න. මෙහිදී කරන්නේ කොහොමද? හිත ටිකක් සමාල් වුණාට පස්සේ සිතින් හිත දිහා බලා ඉන්නවා කිසිවක් හිතන්නේ අනිත්‍ය කියලා හිතන්නේ නැහැ, දුක්ඛය කියලා හිතන්නේ නැහැ, අනාත්මය කියලා හිතන්නේ නැහැ. ආත්ම උනත් එකයි, කුත උනත් එකයි, නිත්‍ය උනත් එකයි. අපිට ඒක ඉතිරියලා. අපි සිතින්ම සිත දිහා බලාගෙන සිටිනවා. විස්වාන ප්‍රශ්නාව තමයි සිත තුළ කොයිතරම් දුරට ප්‍රවර්ධනය වෙලා ඇත්තටින් එක දැනගන්නටයි මේ කරන්නේ. අනුපාත සකසා ගැනීමට සමාන ස්වාදලීමක් මේ කරන්නේ. මෙලෙස සිතින් සිත දිහා බලාගෙන සිටිනවා. ඔන්නේ නාසද්ද සද්දේ ගැන මොනවත් මනසකාරයක් නැහැ. ඇත්ත සද්දේ ඇහෙන සිට ඇති වෙන නැති වෙනවා. ඊට පස්සේ ආපහු සිටින්නට දිහා බලන්න. ඔන්න ඒකට තමයි අවසනක වේදනාව නේද? වේදනාව අරමුණු කරගෙන ඒක දැනෙන ගැතිය, ඒ දැනෙන සිටින්න කියලා. ඒ දැනෙන සිටින්න කියනවා. තවත් සබ්ද සමාහිත. ඒක කියන්නේ මේකට ඇතුළේ නැති නැති කියනවා. මේ විදිහට ඒ සිටින්න සිට දිහා බලන්න සිටිනවා. මේක කරන්නට ඕන විශේෂයෙන්ම සිත සමාධිමත් වීමට පසුව. ආනාපාන සති භාවනා කරන තින්නත් ඇතිතුනා නම් ආස්වාද ප්‍රස්වාද සම්පූර්ණයෙන්ම තීරී ගියාට පස්සේ සිත විතර වූවාට පසුව සිතින් නැසෙට දිහා බලාගෙන සිටින්න. භාවනා දිනුම් කරන්නේ දිහා පහසෙන් කරන්නට පුළුවන්. මෙසේ සිතින්ම සිත දිහා බලාගෙන සිටිනකොට ඇති වෙන ඇති වෙන සිතිවිලි එතනම එතනම නිරුද්ධ වෙවි යන ආකාරය අපිට අවබෝධ වෙනවා. අපේ කනස්සට අනුකූලව මේ සිතිවිලි ඇති නොවන ආකාරයක්. අපේ කැමැත්තට අනුව මේ සිතුවිලි පවත්වාගත නොහැකි ආකාරය. ඒ වගේම අපේ කැමැත්තට අනුකූල නොවන තේමනේ විඥානාවේ සිතුවිලි නැති යන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් අපට අත්දකින්න පුළුවන්. මේ ඉන්ද්‍රිය හය තුළින්ම ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් කියන ඉන්ද්‍රිය හය තුළින්ම සිතුවිලි පළමුව බලාගෙන බලාගෙන පටන් ගන්නවා. මේ සිතින් මතක දිහා බලාගෙන සිටිනකොට මේ බලන අරමුණ ක්‍රමයෙන් එන්න එන්න අදින් අදින් යනවා. මෙසේ අදින් අදින් ගොස් සම්පූර්ණයෙන්ම සිත පමණක් පිටු වෙන තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ කියන්නේ බාහිර අරමුණ වල සිත දුවන්නේ ඒ බාහිර අරමුණ වල සිත එන්නේ නැහැ. සිතින්ම ඒ පිට දිහා බලාගෙන ඉන්නකොට ඔන්න ජීත්තාන පස්සාව දිනු කෙනෙකුට නම් සිත වාංගියකපත් වෙන ආකාරය දකින්නට පුළුවන්. ඇහෙන් සිතිවිලියෙන් නෑ කනෙන් සිතිවිලියෙන් නෑ නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෑ සිතිවිලි සිතට යන්නට වෙන අරමුණක් නැති නිසා සිතේ ඇති වී ඇති ස්ථානයේ සිත සඳහා පරිණා ඒකට කියනවා භාවාංග සිත කියලා මේ භාවාංග සිතේ නින්න ඒ නින්න ප්‍රපුලවංක නිස්සිතේ නම් අන්න එහෙම ඉන්න කෙනාගේ චිත්තානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ මේ භාවන සිතේ ඇතිවීම සහ නැතිවීමත් වෙන කෙනෙක් වෙන කෙනෙකුට වෙනස කරන්නට පුළුවන්. එසේ සිටින විට මේ භවන්නක දේශේ ආත්මීමානයත් අවිද්‍යාවත් පැහැදිලිවම දැකන ඒ දෙක ඈතට සම්පූර්ණයෙන් පමණක් නෙවනාසේ විඤ්ඤාණයට පසු අර භවාංග විඥානයේ විරුද්ධ වියන ආකාරය දැකලා විඥාන නිරෝධයේ පිටපත් වුණොත් අන්න එච්ච අපිට කියන්න පුළුවන් අපේ චිත්ත සංපස්නාව සම්පූර්ණයි කියලා. ඒකේ නැති අයගේ චිත්ත සංපස්නාව සම්පූර්ණ නැහැ. ඒ නිසා අර චිත්තානුපස්සනාවත් අද වෙනම භාවනාවක් වශයෙන් වෙනම අනුපස්සනාවක් වශයෙන් කරන්න බෑ භාවයක්. කිසියම් මනසික දිහා බලන්න සිටිනවා. එන්නේ එන අරමුණ කිසිවක් නොසිතා ඒ දෙක බලාගෙන සිට ඒකේ තියෙන අනිත්‍යතාවය ඒකේ තියෙන අනාත්ම භාවය අපි වටහා ගන්න. සිතට කොයි කර්මනාවක් තමයි. හොඳක් අවශ්‍යයි නරකක් අවශ්‍යයි. කොටි හොඳ නරක කියලා ලේබල් ගන්න කියන්නේ අපි බලන්නේ දිස්සානුපස්සනාව, සාධිතක් අවශ්‍යයි, විතරක් අවශ්‍යයි. දෝෂිතක් අවශ්‍යයි, මෛත්‍රීකක් අවශ්‍යයි. අපිට මේ විදිහම අවශ්‍ය නැහැ නේද? සිතින් වෙනස් දෙක දෙක බලන්නේ එතකොට අපි ඉස්සානුපස්සනාවේ ඇති ජීවනෝ ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන ධම්මානුපස්සනාව කොටස් ආශ්‍රය තියෙනවා පහක්. ඒ පහම අපට ප්‍රගුණුනේ නැත අදවසින්නේ පංචස්කන්ධ ලෝකය. එන නාන අවබෝධයක් ධම්මානුපස්සනාවෙන් ලැබෙනවා. මේකතා වික්ෂේ වික්ෂු ධම්මේස ධම්මානුපස්සේ විරති පංචස්පාදානස්කන්ධයක කියලා කියන්නේ මේ පංචස්කන්ධය අපට ඉතාමත්ම පැහැදිලිව පේනවා මේ පංචස්කන්ධය කියන එක. රූපස්කන්ධය පැහැදිලිව තියෙන එක කාටත් ඒක තේරෙන කතාවක්. ඒ කියන්නේ සැකයක් මොකක්වත් නැහැ. වේදනා සංදී පැහැදිලිව වෙනම එකක් වෙනම ධර්මයක් වශයෙන් අපට අවබෝධ වෙනවා. සංඥා සංදී වෙනම තවත් එකක් කියලා අවබෝධ වෙනවා. සංස්කාර සංගය තවත් ධර්ම කොටසක් මේ විඥාන සංගය තවත් ධර්ම කොටසක් කියලා ප්‍රහේලින්ම කියනවා. මෙන්න මේ සංස්කන්ධය කියලා අපි නිකන් හිත හිතා ඉන්න එක නෙවෙයි. සංස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තොල්මතුරුන එක නෙවෙයි. මෙතන යට කරන්නේ අපේ සංස්කන්ධයම අරමුණු කරගෙන සංස්කන්ධයේ කොටස් පහකට වෙන් කරලා බලන්නට පුළුවන් ශක්තිය දෙනවා කියලා අපි වෙනසක්. එහෙම වෙනකොට මේ සකස් ආකාරය මේ පස්සාකාරයෙන් දකින්නට පුළුවන්. එහෙම කියනකොට හරියටම කල්පනා කරලා බලන්න මේ කොහොම හැර මේ නාම රූප පොඩි මේ ඇඟේ මේ සිිතේ වෙන කවර හෝ මනසේ ඉන්නවද සත්‍යයේ ඉන්නවද කියලා. මේක පොඩ මෙන්න වේදනාව වල මෙන්න මේක කියන සංඥා වල මෙන්න මේක කියන සංස්කාර වල මෙන්න මෙන්න විඥාන සංදේ. මේ පහ හැර මේ නාම රූප දෙකේ මේ ඇඟේ සාහිතේ තවත් වෙනස් ධර්මයක් වෙනස් ආත්මයක් කියලා දැනගන්න කිසියක් ඉගෙනවන්න කියලා විමසීමක් කරනවා. ඒකේ විමසීමක් කරන බලනකොට පැහැදිලිවම පේනවනේ මෙතන තියෙන්නේ ස්කන්ධ පහ පමණයි වෙන ආත්මයක් කියලා ගන්නට කිසිවක් මේකේ නැහැ කියලා. අන්න එතකොට අපේ ධර්මානුපස්සනාවේ තරමට දිනුවක් තියෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන්. ආඥාත්මක සංකප්පය තුළ නැති බව. මේ සංකප්පය නිරන්තරයෙන් නැති වෙන ආකාරය කියනවාද නිරන්තරයෙන් නැති වෙන ආකාරය කියනවාද අනිත්‍ය බව. අනිත්‍ය යන කේතිය මාත්ම නම් මෙන්න කරලා දැන් අනිත්‍ය තියෙන්නේ තෝරා. මෙන්නතු වාර්ත. මේක අනිත්‍ය වගේම අනාත්මයි අපට ඕන විදිහට පවතින්නේ අපට ඕන විදිහට ඇතිවන්නේ අපට ඕන විදිහට නැතිවන්නේ. මේවා නිකම් හේතුඵල දෙකක් වශයෙන් අවබෝධ වෙනවා. මේ හේතුන්ට කියලා නැති යන යාන්ත්‍රික ක්‍රියාවලියක්. හරියට මැතිමක් ක්‍රියා කරනවා. මේ වේපාදී ඒ ස්කන්ධ ඇතිවේදී නැති නැති යනවා. මේක තමයි අපි මේ ග්‍රහණය කරේ මමයේ ආත්මය වශයෙන්. මේ ග්‍රහණය මුදවාගෙන මේ ග්‍රහණය නිදුනට අපට අවශ්‍ය වෙනවා මේ අවබෝධය. ඒ නිසා සම්සක්කම් දෙවිමසමකට ලක් කරන්නේ. මෙන්න රූපස්කන්ධය. මේ කියන්නේ වේදනාව නේද කියලා හරි කියලා වේදනාව පවතින වේදනාව. මෙන්න සංඥාව, මෙන්න සංස්කාර, මෙන්න විඥාන. මේ පහ හැර මේකේ වෙන පුද්ගලයේ සත්‍යයේ දැනෙන්නේ නිදි කොතන සිටින්නේ කියලා සත්‍ය බලන්න. බලනකොට මේ මේ සංස්කන්ධය හැර වෙන සත්‍යයක් නැති බව. මේ සත්‍යයක් නැති බව තේරුම් ගන්න පස්සේ මේ සංකප්පන්දේ කොටස් පැත්තකට පස්සට දෙකකින් ඈත් කරන අන්න ඒ විදිහේ සංකප්පන්දේ සම්පූර්ණයෙන්ම මෙතන යනවා ඇති. අසාරම වගේ. ඊට පස්සේ තවත් මේ ධම්මාන ප්‍රශ්නා ලැබීමේදී ආකාරය බලනකොට මුදි කියන නීවරණ කොටස් මෙන්න කියන්නේ. ඇති වෙන ඇති වෙන නීවරණ ධර්ම අපේ පිටට ඇති වුණු ගමන්ම පෙන් යනවා. දීන මිද්දේ ඇති වෙනකොට මේක අපිට අවබෝධ වෙනවා. සීනියෙදී ඇති වෙනකොට මේක අපිට පිනියනවන වහා මේ සිත් ආශ්‍රය ගන්න ගන්නවා. කාමච්ඡන්ද සිතිවිල්ලක් ඇති වෙනකොට ඒක දැනෙනවා. ඇතිවම ගලනවා. ඒ වගේම තමයි අනිත් ජීවන් ගන්නවා. මේව නැති වෙනකොට නැති වෙන ආකාරය තියෙනවා. ඒකත් දකින්න ඕනේ. මේ විදිහට අත්බුද්ධිය ගන්න වෙන දේවල් මිනිසුන් ඉලක්ක කරන්නට සිදු වෙන එවැනි දීර්ඝ අනුශාසනාව පිළිබඳව බලාපොරොත්තු වෙන දැන් ඒ සංකප්පංගය නාම රූපය හේතුඵලයි. ඔන්න ඒ දෙකත් මේ ධර්මානුපස්සනාව තුළින් පැහැදිලිව සමාත අවබෝධයලා කියනවාද කියලා කියන්නේ අද විමසීමක් කියලා බලන්න. ඒකත් අපි මේ සතිය ගැන කතා කරනකොට කොටසක් ගන්න ප්‍රකාශ කළේ කායાનුපස්සනාව කියලා බුදුන් වහන්සේ භාවනා කරන සෝවාන් පසුව කායાનුපස්සනාවට අදිම වශයෙන් කරනවා කියන්නේ මානසික සමාහිත වෙනාට පස්සේ දෙලින්ම වේදනාව අරමුණු අරමුණු කරගෙන ඇති වෙන ඇති වෙන වේදනාවල් දෙකම බලන්නයි බාහිර සම්පූර්ණ ඊට පස්ව සිත අරමුණට ගන්නවා සිතානුපස්සනාව සිතින් නැතිකොට බලන්න කිව්වා මෙයක් කරනවා පස්ව සංකප්පන්ගේ පහත් වෙනකොට ඈතට ඈත් කරන්න පුළුවන් ධර්මානුපස්සනාව ඊට පස්සේ සංකප්පන්ගේ අරමුණට ගන්නවා භාවනාවට අරමුණ භාවනාවේ අරමුණක් වශයෙන් සංකප්පන්දී දෙයෙන් කියලා කරගෙන කරලා අපි බලන නාම රූප වශයෙන් සැපයෙන් ගන්න පුළුවන් මේ සත්‍යය. මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් අපේ සිත් තුළ වැඩෙනවා නම් අපේ සතර සතිපට්ඨාන ධර්මයන් තුළම අපේ සීය පිහිටවන පිළිපන්නට හැකිනම් මෙවත් අරමුණ කරා සිට දුවන්නේ නැත්නම් අපේ සතිය තරමක් දුරට දියුණු වෙලා ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මේ සතිය අපි දිනු කරගන්න ඕනේ. සතිය දිනු කරගන්නට නම් සතියෙන්ම වැඩ කිරීම හැර අන් කිසිවක් කරන්නට නෑ. ඒක නිසා මේ විපද්ධා වීර්ය සත්‍යමාදී පඤ්ඤාට නිමිති ධර්මයන් වැඩි දියුණුවන ආකාරයට අපි දියුණු කරගන්නට ඕන. ඉතින් මේවා වැඩෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ඉතින් නොවැඩෙන නිසා මේවා දියුණු කරන්න. විශේෂයෙන්ම සත්‍ය දියුණු වීමට අපි කියවා මේ සක්මන් භාවනාව ඉතාම හොඳයි කියලා. සෑම භාවනාවකම සතිය දියුණු වෙනවා. සක්මන් භාවනාවේදී විශේෂයෙන්ම අපි කොටස් පහක් දුකල කලින් ප්‍රකාශ කරලා පළවෙනි කොටස අපි දෙකතු කරගන්නවා. පළමුව මේ වම් දකුණ වම් දකුණ කියලා දෙනා පහක් දුක්ක් මම කරනවා. වම් කකුල කියන වම් දෙකෙන් කරනවා. දකුණු කැරේ කියන දකුණු කියලා. ඒ විනාඩි පහ ගත වන ආස්වාසිය ඔසවන කොට පය ඔසවනවා කියලා කියනවා, තබන කොට තබනවා කියලා. ඒකත් විනාඩි පහක්. ඒ පහදියාට පස්සේ ඔසවනකොට ඔසවනවා, ගෙනියනකොට ගෙනියනවා, සබනකොට සබනවා කියලා කියනවා. ඒකත් විනාඩි 5ක් විතර හොඳට කරන්න පුළුවන් වුණාට පස්සේ හැබැයි මේවා එකක්වත් හරියට කරන්න බැරි කෙනෙක් ඔක්කොම කරන්න කියන්නේ එකක්. මේ කරන්න පුළුවන් මේ හැම එකක්ම කරන්නට පුළුවන් කියන්නේ අවබෝධය තුලින් ඒ මතේ මත පිළිපදලා යන කතා කරන. ඒක නිසා ඔසවන දිනේ නාතන්නයට විනාඩි 5ක් විතර කරලා ඔසවන හිතනවා, ඔසවනවා, ගිනියන් හිතනවා, ගිනියනවා, හදන්න හිතනවා, හදනවා කියන ඒ ඒක කරන්නේ. ඊට පස්සේ සතිය තවත් දීීමේට ඔසවන්නට හිතෙනවා, ඔසවනවා, ඔසවනවා, ඔසවනවා, ඔසවනවා, ඔසවනවා, ඔසවනවා කියලා ඒක නිවර වෙනකම් තියෙනවා. ගෙනියන්න හිතනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා කපුව ගෙනියනවා කියන්නේ. ඇති දින කරගන්න. සබන් හිතනකොට සබනවා සබනවා සබනවා සබනවා සබනවා සබනවා කියලා. ඒක තමයි. ඒකත් අමුණන් පහතම කියලා එකවන්න හිතනවා ඔසවීමේ මුල මේකේ ඔසවීමේ මැද මේකේ ඔසවීමේ අග මේකේ කියලා මුලින්ම දාලා බලන්න අර ආසයි කියලා මුලින්ම දාලා බලන්න. විනීමේ මුල මැද අද බලන්න, පැදීමේ මුල මැද අද බලන්න මේ සිතනකොට බොහෝ දේක අපේ සතිය ජීවත් කරගන්න පුළුවන්. මට සාරාංශයේ හාමුදුරු කෙනෙක් කියපු දේශනාව සතිය දිනු කරගන්න විදියව අභ්‍යාස කරන තත්ම මම එක තැනක දීලා ගන්න දේශනාව ප්‍රකාශ කරා. ඒක නම් සතිය ඉපාරිමනේ කියන කාරණේ පුළුවන්. ඒක නම් න්යායට ඕන නම් කරන්න පුළුවන්. කරන්න කොහොමද? කකුල් දෙකේ කලවා මත අද්දක තබා ගන්නවා. මේ අයියෝ අල්ල සම්භාවන ඒකටම අපතම අවධානය යොමු කරනවා. බැලන්සෙන් පහළ කොටස තුන්වෙනිම හොසවනවා. සමාධිය ඒකට සමීප වෙනවා. වෙන කොහේවත් නැති ඒ විදිහට පවත්ත පවත්ත පවත්ත පවත්ත ඒකෙම කරනවා. මේ උරහිත සමීපයේ දැනෙන සම්මත කිසිවවත් පසු ඒකට පසුව මතට එන්නේ පහත් කරන අද අර කලින් වගේම ඉතාමත්ම සතියේ. ඒ දැනම අවධානය කරනවා. ඊට පස්සේ අනිත් පැත්තට එලෙසීම කරනවා වම්මතෝ දකිනවා. වම්මතේ සලවම්මතේ මේක ඒ සංකේත ගන්න දෙලින් දැක්ක ඊට පස්සේ කොපමණකට දෙන්නේ. මේ සලස්සක් කොපමණකට දෙන්නාට දැන් ඔසවලා ගන්නවා ඔබ ඒක කරනවා. ඒ පැත්තට දෙන්න පහත් කරනවා. මේක පහස්නා කිරීමේ හේතුව ඊට පස්සේ හලවමකට සැදෙන මේ පැහැදිලිම සිහිපත් වෙන මහිලකට කල්ල කරවන හලවම කියන වම්මතරනේ ඉස්සරහා නම් දකුණට දකුණට හේතුනේ මේක හරියටම කරනවා අතවතුන් මේකෙදී සූනිකා දක්ෂණතාවක් වෙනකොට අවබෝධ කරගන්න පුළුවන් මේ අනිත්‍යතාවය අනාත්මතාවය එක එකමන කිසිමක ප්‍රකට වෙන ප්‍රකට කර ගන්නට පුළුවන් එක තුන අවබෝධයක් වුණාට එයින් ලැබෙන ප්‍රතිඵලය මහත් වෙනවා. එනිසා දැනට කෙනෙක් කිරීම මෙසේ කිරීමත් සිදුකෙයි. අවරාකාරයෙන් හෝ අද සතිය දිනුවන ආකාරයෙන් මේකින් අත්හැර කටයුතු කරන්න ඕනේ. මුළු දවසම සතියෙම කටයුතු කරන්න. භාවනා කරලා වාඩි වෙන සතිය තියෙනවා. ටිකක් සක්මන් කරනකොට සතිය තියෙනවා. අතනට බොන් යනකොට සතිය නෑ, කාන් යනකොට සතිය නෑ, වයිසින් සතිය යනකොට සතිය නෑ, කතා බහ කරනකොට සතිය කොහෙද කියලාත් නෑ. ඒකෙන් මේක පද්ධතියෙන් සිදු සංකල්පන වල තමයි සතියෙන් සුරය. මේ සතියේ තියෙන වැදගත්කම අවබෝධ කරගන්න. සතියෙන් සුරව සමාධියක් නෑ. සතියෙන් සුරව සමාධිය නෑ කවදාද? සමාධියෙන් සුරව සතිය හැදෙන්නේ නෑ. ඒක නිසා සති සමාධි ප්‍රඥා කියන මේ අංග තුන පුළුවන් තරම් අපි දිනු කරගන්න ඕනේ. ඒ දිනුනය නැතුව මම උත්සාහ කරන නිසා ඒ උත්සාහත් වත්තට වැඩන්න ඒ කියන දිනු කරන්න සතිය සමාධිය ප්‍රඥා දිනෙන්න නිවනක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම අවබෝධය ඇතුව සතියෙන් විෂය මාර්ග මුල් දවසේම කටයුතු කරමින් හතර සතිපට්ඨාන ධර්මයන් තව තවත් දියුණු වෙන ආකාරයට කටයුතු කරන්නට අනිස්ථානයක් කරගන්න. අද තමයි මේ විදිහට. ඊළඟ විදිහේ සද්ධාවෙන්නේ සති සමාධිය. සතිමන්ත දෙකේ සමාධිය සමාධිය කියන්නේ මොකද්ද? මේක කොටස් දෙකක් ඒක පිටේ දුක්ඛ නිස්සය කාමයේ සත්‍යයේ ධර්මයේ සෞතපන්තරයන් වේදනාවේ සම්පතන ඥානයේ සම්පදිනේ කියලා ලක්ෂණ ලක්ෂණ කොටසක් තියෙනවා. සාමාන්‍ය වේද අදහස් ගන්නේ සමාධිය කියනකොට පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. සමතයක් කියන්නේ මේ අදහසෙන්නේ අපි කියන්නේ සුදුසුම සම්මත භාවනාව කළා ධ්‍යානයක් ලැබලම භාවනාව දක්නා කරන්න කියලා. නමුත් මේ විදර්ශනා භාවනාව තුළ සංකීර්ණ භාවනාව හරියට කරා නම් මේ සමාධිය ලැබෙනවා. පළවෙනි දේම ධ්‍යානාදී ලැබෙනවා. ඒක නිසා බුදුදානන් මහත්මයා වදාරනවා යම් විශ්වයේ වත්තාරම් වත්තග්ගාරම්මනම් ආරබ්ධ හසිරබ්බති සිස්සස්සේ කරන සමාධිය පස්වස් කවදාවත් සිස්සස්සේ සම්බතම්. කියන්නේ ගොස්සන් වාරම්මන අරුණකරණි සිතේ සිතවාස්කාසිතේ සමානිත භාවයක් තියෙනවා නම් ඒක සමාධිය කියලා බුදුදානමේ කියවදානවා. මේදී අර සමථ වශයෙන් භාවනා කරන එක තියෙනවා ආනාපාන මනසේ භාවනා ඒ වගේම ඒක දිනු කරගෙන සමාධිය දිනු කරගන්නත් පුළුවන්. වස්තුදාරමණය කියන්නේ අතහැරීම ආරම්භ කරනවා. එහිදී උපකරණ වශයෙන් කතා කරන කියන්නේ මේ ධ්‍යානය. ඵල සමාධියට සමාදින්න පුළුවන් කෙනෙක් කියන්නේ ඒ ඵල සමාධිය පිටීම තුළින් සමාධිය දිනු කරගන්නවා. ඵල සමාධිය නැතිනම් ගමන කරන දේ නම් පරිස්සම් කරලා භවනා කරන නිසා පොහොදින් කරන දේ කියලා. ඒක ඉවත් කරනවා. එහෙම නැතිනම් මේ සංස්කාරය අර සංස්කන්ධ ලෝකයේ මානසික වශයෙන් නැතිනම් දුක් වශයෙන් නැතිනම් අනාත්ම වශයෙන් තියෙනකොට ඒකෙම අපේ සතිය සිත්ේ පද්ධතිය නැතිනම් ඒකේ කටයුතු කිරීමේ සතියේ සමාධිය දියුණු කරගන්න පුළුවන්. සිත් විශ්ිෂ්ට වෙනවා. හිත බහැර යනවා අරමුණේ හිත පිළිපන්නක් නම් අපිට සමානක භාවයක් නැහැ එන්න එහෙම නම් අපිට අර කලින් කියපුවටත් කරන්න බෑ මේ සමානයි සතියෙන් එකපාරයි සතියේ දිනුවෙත් කරන්නට සමාධිය දිනුවෙත් කරන්නට ඒක නිසා සමාධිය දිනන අන්දමක අද මුළු කාලෙම කරන්නේ අපිට කරන්න ඕන ඉතින් භාවනා කරන කාලය තුළදී මේ සමාධිය වැඩි දියුණු වෙන ආකාරය ප්‍රතිපදියාන කරන්න පුළුවන් තරම් හිතන උත්සාහ ගන්නවා සමාධි භාවනා අරමුණේ මෙසිත පිටුවාගෙන පිටුවාගෙන කටයුතු කරන්න ඕනේ. ඒකේ මොකද මේවා කවදාවත් දිනු කරගන්නට බැහැ. මේ අසමානක බුද්ධිලෝකෙ නෑත් වෙනවා. ඒක සමාධි කරන්නේ නිකන් විශේෂ විශේෂ බුද්ධිලෝකයේ අසෝකරන්නේ නම් අපේ පිටත් වෙනවා. ඒක නිසා සමාධිමත් වෙන ආශ්‍රය සම්පූර්ණ බොහොම සමාධිය දිනු කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ සංස්කාර දෙකේ දෙලිකලේ මෙතෙක්කල් දුක් විඳිනවා ආවා අනන්ත ප්‍රමාණ බුදුන් රූප පහළන අපි තවමත් මේ සංස්කාරේ කඳුළු තිබුණා මොකද අපිට සමාධි ප්‍රඥා දිනු කරගන්න බැරි නිසා මේ මරණ බුද්ධ ශාසනය අද අද මේ සමාධිය දිනු කරගෙන තුන්කම් ලබා ගන්න ඕනේ මේ කුණ සම්පත්තියෙන් අදාළ අපේ අපේ කුණ සම්පත්තියේ තේරුම් ගන්න සමාධි ප්‍රඥා දිනු කරගන්න ඕනේ කියලා ඉන්නම්වත් එකතේ සමාධිය කියන ආකාරයෙන් සිත දෙකෙන් දෙන්නේ භාවනා අරමුණෙන් සිත පවත්වන නිරසව භාවනාවේ නිසවන්න ඕනේ. කාලය ඉතිරි මනෝ නිසා දීර්ඝ වශයෙන් කතා කරන්න බලක තියෙන පණිවිඩය. ඉතාලි තියෙන ගැන කතා කතා කරනවා. සතහන්ද විශ්වයේ පණිවිඩය ඉද විශ්වයේ දුක්ඛෝ අනාවෝ සියත ගාමිනා පඤ්ඤාය සමන්නාලසෝ අරියාය නිදෝධිකාය සම්මා දුක්ඛෝ ගාමිනා. මේ ආර්ය උතුම් වූ සියලුම දුක් නැති කරන්නා වූ පංචස්කන්ධයේ ඇති විද්‍යාඥානපත්ති. ඇතිවීම නැතිවීම. දැක දැක ඉන්නට තරම් සමාධියක් අපේ පිටතට තියෙනවා. අඥානාවෝති විද්‍යාඥාන පඤ්ඤාය සමන්නාදේ. ඇතිවීම නැතිවීම දෙන්නේ තෝරන සමාධි පිටතට. ඇති වෙනවා නැති වෙනවා අනිත්‍ය කියලා සිතීම නෙවෙයි ඒක අදහස. එන්න නිසා අපි සමාධිය තුළින් දැක ගන්න ඕනේ මේ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම. මේ බුදුදහම දේශනා කරලා තියෙන සමාධිය නැත්නම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්නම් සමාධිය නැහැ දෙක දහනියක් නැත්නම් සමාධියක් නැත්නම් ප්‍රඥාව නැහැ ප්‍රඥාවක් නැත්නම් සමාධිය මේ දෙකම සතිය නැත්නම් ඒක නිසා සතිය සමාධි ප්‍රඥා කියන ධර්ම කොටස් තුනම අත්‍යවශ්‍ය බැලගෙන තියෙන ධර්ම පාතුනක් නැති ධානං අපන්නස්ස සම්මානස්ස සදායකෝ කියලා ඒ පාඩු දැනගන්න. මේ සමාධියක් නෑ ප්‍රඥාවක් කෙනෙකුට ප්‍රඥාවක් නෑ සමාධියක් කෙනෙකුට. සතිය සම්පූර්ණ සමාධි ප්‍රඥා දෙක එකිනෙකට ආශ්‍රය වෙනවා කියන්නේ. ඒ නිසා අපි සමාධියේ දිනුම වේලා අර කලින් කියන විදිහට වීර්යයේ තීතලා මේ පංචස්කන්ධය අරමුණු කරමින් භාවනාව කරනවා නම් අපට ඒක ඇතිවෙන්නේ නැතිවෙන ඒ ඇතිවෙන වෙලාවෙම පිළිතුරු භාවනා කරන්නට පුළුවන්. ඉතින් අපි ප්‍රඥාව විශේෂයෙන් දිනුවා. ඒ ප්‍රඥාව තුළින් තමයි අපි දැනගන්නේ ඉදන් දුක්ඛම් කියලාතාවෝ සංකදායන්ති සුඛම්දෝ කියන්නේ සම්දෝෂේ ආනන්ද සම්බෝධ ගාමී පටපලාතියතාවෝ සංකදායන්ති ප්‍රඥා විදමක් අවස්ථාවේදී මේ ප්‍රඥාව දැනගන්න බැරි මේ ආර්ය සත්‍ය හතරේ යාතුලා ඉදගන්නවා කියලා දාලා තියෙනවා. සත්‍යවරු හත්යේ උපන්නාය දස්සන්නා දස්සන්නා සම්මිදයක් දස්සන්නා. මේ සම්මිදයේ දියුණුවලට ආකාරයෙන් සිය පාර දකින්නේ පස්සේ ආදි සත්‍ය අවබෝධ වෙනවා. ඒ නිසා අපි මේ පඤ්චේන්ද්‍රිය දින වෙන ආකාරයට අපි ඒක කරන්න ඕනේ. ඒකේ නැතුව අපේ පඤ්ඤාව දින කරගන්නේ නැතුව අපිට වෙනස් සාර්ථක කරගන්න බෑ. දැන් වේලාව නම් නිසා දේශනා මෙතන ඉස්සර කරන්න සිදුවෙනවා. මේ දක්වා අපි ප්‍රකාශ කළේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපි මනමින් කරන කාමතෝරණ නිර්වාණය අපේක්ෂා කරනවා නම් විශේෂයෙන්ම ශ්‍රද්ධාව දිනෙන විදිහට කටයුතු කරන්න ඕනේ. දිනෙන විදිහට නූපන් අකුසල ධර්මයන් මේක දීමට උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට නූපන්නා වූ මේ ධ්‍යාන මාර්ග කරගන්න උසල් ධර්මයන් උපදවා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඊළඟට සතිය සඳහා විශේෂයෙන්ම ප්‍රකාශ කළේ ආයන්පස්නාව, වේදනාන්පස්නාව, චිත්තාන්පස්නාව, ධම්මාන්පස්නාව කියන හතර දෙන්නෙන් වශයෙන් අද අනුමාසයෙන් එක එක අන්පස්නාව කය භාග භාගයක් බලන්න දෙන්නේ කරන්න තියෙනවා. එතකොට සමාධිය වැඩි ප්‍රඥාව වැඩි මේ ඉන්ද්‍රයන් සහ සමන්තාකල් පුරන්ත ආරාමෝති සතෝම් පිටරේ යනාගාමෝති සතෝම් පිටරේ සතදාගාමෝති සතෝම් පිටරේ සෝතාපන්නෝ හොති කියලා බුදුදානන් වහන්සේ වදාළා. මේ විදිහට ධර්ම සම්මුතියන් අතර මෙලෙසින් වැඩිම තුනේ අද වශයෙන් අවුරුම තත්ත්වයෙන් හරි වැඩිලා සෝවාන් ඵලයක් සාක්ෂාත් වෙන්නේ වාස්නාවක සිද්ධා වේවා කියලා අපි ස්ථාපනය කරන මේ දේශනාව මෙතනින් අපි ඉන්න කරන්නේ. ඔබට දැන් ඕන කොටස පිළිබඳව බලන්න ඕනේ.